රාජ වග්ගෝ ගටේකාර සුත්තං එවං මේ සොතං ඒකං සමයං භගවා කෝසලේසෝ චාරිකං චරතේ මහතා බෙක්ඛු සංඝේන සම්දෙන් අත කෝ භගවා මග්ගා ඔක්කම්ම අඤ්‍යතරස්මින් පදේශේ සිතං පාත්වා කාසී අතකෝ ආයස්මතෝ ආනන්දස්ස ඒතද හෝසි කෝනුකෝ හේතු කෝපච්චයෝ භගවතෝ සිතස්ස පාතු කම්මාය න අකාරණේ තථාගතා සිතං පාතු කරොන්ති තේ අතකෝ ආයස්මා ආනන්දෝ ඒකං සංචීවරං කତ୍වා යේන භගවාත්තේනංජලින් පනාමෙත්වා භගවන්තං ඒතදවෝච කෝනුකෝ බන්තේ හේතු කෝපච්චයෝ භගවතෝ සිතස්ස පාතු කම්මාය න අකාරණේ තථාගතා සිතං පාතු කරොන්තේ තේ බොහෝත පොම්බං ආනන්ද ීමස්මින් පදේශේ වේහලින්ගන් නාම ගාමනිගමෝ අහෝසි ඉද්ධෝ චේව පීතෝච බෞජනෝ ආඛින්න manussෝ වේහලිංගං කෝ ආනන්ද ගාමනිගමං කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ උපනිස්සාය විහාසේ ඉද සුදං ආනන්ද කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස ආරාමෝ වහෝසී ඉද සුදං ආනන්ද කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ නිසින්නකෝ භික්ඛු සංඝං ඕවදති තී අතකෝ ආයස්මා ආනන්දෝ චතුග්ගුණං සංඝාතෙන් පඤ්ඤා පෙත්වා භගවන් සංඝේ සදවෝච තේන හිබන්තේ භගවානිසේදතෝ ඒවායන් බොහොමි පදේසෝ ද්විහි අරහන්තේහි සම්මා සම්බුද්දේහි පරිබුද්ධෝ භවිස්සති තී නිසේදි භගවා පඤ්ඤත්තේ ආසනේ නිසජ්ජ කෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසී බොහෝත පොම්බං ආනන්ද ඉමස්මින් පදේශේ වේහලින්ගං නාම ගාමනිගමෝ අහෝසි ඉද්ධෝ චේව පීතෝච බහුජනෝ ආකින්න මනුස්සෝ වේහලින්ගං කෝ ආනන්ද ගාමනිගමං කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ උපනිස්සාය විහාසේ ඉද සුදං ආනන්ද කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරාමෝ අහෝසි ඉද සුදං ආනන්ද කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ නිසින්නකෝ බික්ඛු සංඝං ඕවදති වේහලිංගේකෝ ආනන්ද ගාමනිගමෝ ඝටේකාරෝ නාම කුම්භකාරෝ කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස උප ဋ ාකෝ අහෝසි අග්ගෝ ප ဋ ාකෝ ඝටේකාරස්ස කෝ ආනන්ද කුම්භකාරස්ස ජෝතිපාලෝ නාම මානවෝ සහායෝ අහෝසි පිය සහායෝ අතකෝ ආනන්ද ඝටේකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මානවං ආමන්තේසේ ආයාම සම්ම ජෝතිපාල කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං දස්සනාය උපසංඛමිස්සාම සාධෝ සම්මතං හිමේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මා සම්බුද්දස්සාති ඒවං උත්තේ ආනන්ද ජෝතිපාලෝ මානවෝ ඝටේකාරං කුම්භකාරං ඒසදවෝච අලං සම්ම ඝටේකාර කිං පනතේන මුණ්ඩකේන සමනකේන දිත්තේනාති ဒုတိယံ තිකෝ ආනන්ද තේයාලම් තතියං තිකෝ ආනන්ද ඝටේකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මානවං ඒසදවෝච ආයාම සම්ම ජෝතිපාල කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං දස්සනාය උපසංඛමෙස්සාම සාදු සම්මතං හිමේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මා සම්බුද්දස්සාති තතියම්තිකෝ ආනන්ද ජෝතිපාලෝ මානවෝ ඝටේකාරං කුම්භකාරං ඒතදවෝච අලංසම්ම ගටේකාර කිම්පනතේන මුණ්ඩකේන සමනකේන දිත්තේනාති තේනහි සම්ම ජෝතිපාල සොත්තිං සිනානින් ආදාය නදින් ගමිස්සාම සිනායතුන්ති එවං සම්මාතිකෝ ආනන්ද ජෝතිපාලෝ මානවෝ ගටේකාරස්ස කුම්භකාරස්ස පච්චසෝසේ අතකෝ ආනන්ද ගටේකාරෝච කුම්භකාරෝ ජෝතිපාලෝච මානවෝ සොත්තිං සේනානින් ආදාය නදින් අගමන්සෝ සේනායතුම් අතකෝ ආනන්ද ගටේකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මානවං ආමන්තේසේ අයං සම්ම ජෝතිපාල කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අවිදෝරේ ආරාමෝ ආයාම සම්මජෝතිපාල කස්සපම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්දං දස්සනාය උපසංකමිස්සාම සාදු සම්මතං හිමේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මා සම්බුද්දස්සාති එවං බුත්තේ ආනන්ද ජෝතිපාලෝ මානවෝ ඝටේකාරං කුම්භකාරං ඒතද වෝච අලංසම්ම ඝටේකාර කිං පනතේන මුණ්ඩකේන සමනකේන දිත්තේනාතේ ဒ ුතියම්පි කෝ ආනන්ද පේයාලම් තතියම්පි කෝ ආනන්ද ගටේකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මානවං ඒසදවෝච අයං සම්මජෝතිපාල කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අවිදෝරේ ආරාමෝ ආයාම සම්මජෝතිපාල කස්සපම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං දස්සනාය උපසංඛමිස්සාම සාදු සම්මතං හිමේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මා සම්බුද්දස්සාති තතියම්පිකෝ ආනන්ද ජෝතිපාලෝ මානවෝ ගටේකාරං කුම්භකාරං ඒ සදවෝච අරං සම්ම ගටේකාර කිම්පනතේන මොණ්ඩකේන සමනකේන දිත්තේනාති අතකෝ ආනන්ද ගටේකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මානවං ඕවට්ටිකාය පරාමසිත්වායේ සදවෝච අයං සම්මජෝතිපාල කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අබිදූරේ ආරාමෝ ආයාම සම්ම ජෝතිපාල කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං දස්සනාය උපසංඛමිස්සාම සාධෝ සම්මතං හිමේ සස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මා සම්බුද්දස්සාති අතකෝ පානන්ද ජෝතිපාලෝ මානවෝ ඕවට්ටිකං විනිවේටෙත්වා ගටේකාරං කුම්භකාරං ඒතදවෝච අලං සම්ම ගටේකාර කිම්පනතේන මුණ්ඩකේන සමනකේන දිත්තේනාති අතකෝ ආනන්ද ගටේකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මානවං සශේෂං නහාතං කේසේසෝ පරාමසිත්වායේ තදවෝච අයං සම්ම ජෝතිපාල කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අවිදූරේ ආරාමෝ ආයාම සම්ම ජෝතිපාල කස්සපම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්දං දස්සනාය උපසංකමිස්සාම සාදු සම්මතං හිමේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මා සම්බුද්දස්සාතේ අතකෝ ආනන්ද ජෝතිපාලස්ස මානවස්ස ඒසද හෝසී අච්චරියං වත බෝ අබ්බතං වත බෝ යතර හිනාමායන් ඝටේ කාරෝ කුම්භකාරෝ ඉත්ත රජච්ඡෝ සමානෝ අම්මාකං සසීසං නහාතානං කේසේසෝ පරාමසිතබ්බම් මඤ්ඤෙස්සති නවතිදං ඕරකං මඤ්ඤේ භවිස්සති තේ ගටේකාරං කුම්භකාරං ඒතද වෝච යාවේත දෝහිපේ සම්ම ගටේකාරාති යාවේත දෝහිපේ සම්ම ජෝතිපාල තථාහි පනමේ සාදු සම්මතං තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මා සම්බුද්දස්සාති තේනහි සම්මගටේකාර මුංච ගමිසාමාති අතකෝ ආනන්ද ගටේකාරෝච කුම්භකාරෝ ජෝතිපාලෝච මානවෝ යේන කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ තේනුපසංඛමෙන්සු උපසංඛමෙත්වා ගටේකාරෝ කුම්භකාරෝ කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ජෝතිපාලෝපනමානෝ කස්සපේන භගවතා අරහතා සම්මා සම්බුද්දේන සද්ධින් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං බීතිසාරෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නෝ කෝ ආනන්ද ගටේකාරෝ කුම්භකාරෝ කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං ඒතදවෝච අයං මේ බහන්තේ ජෝතිපාලෝ මානවෝ සහායෝ පිය සහායෝ ඉමස්ස භගවා ධම්මං දේසේතෝති අතකෝ ආනන්ද කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ගටේකාරංච කුම්භකාරං ජෝතිපාලංච මානවං ධම්මියා කතාය සන්දස්සේසේ සමාදපේසේ සමුත්තේජේසේ සම්පහන්සේසේ අතකෝ ආනන්ද ගටේකාරෝච කුම්භකාරෝ ජෝතිපාලෝච මානවෝ කස්සපේන භගවතා අරහතා සම්මා සම්බුද්දේන ධම්මියා කතාය සම්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පහන්සිතා කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා කස්සපම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පක්ඛමින්සු අතකෝ ආනන්ද ජෝතිපාලෝ මානවෝ ගටේකාරං කුම්භකාරං ඒසදවෝච ඉංඝ නොත්වං සම්මගටේකාර ධම්මං සුනන්තෝ අත ච පන අගාරස්මාන අනගාරියං පබ්බජසේති නනුමං සම්ම ජෝතිපාල ජානාසේ අන්ධේ ජින්නේ මාතා පිතරෝ පෝසෙමේති තේනහි සම්ම ගටේකාර අහං අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමේති අතකෝ ආනන්ද ගතේකාරෝච කුම්භකාරෝ ජෝතිපාලෝච මානවෝ යේන කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ තේනුපසංකමින්සු උපසංකමිත්වා කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදින්සු ඒකමන්තං නිසින්නෝ කෝ ආනන්ද ගටේකාරෝ කුම්භකාරෝ කස්සපම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං ඒතදවෝච අයං මේ බන්තේ ජෝතිපාලෝ මානවෝ සහායෝපිය සහායෝ ඉමං භගවා පබ්බාජේතුති අලත්තකෝ ආනන්ද ජෝතිපාලෝ මානවෝ කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්තිකේ පබ්බජ්ජං අලත්ත උපසම්පදම් අතකෝ ආනන්ද කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ අචිරූප සම්පන්නේ ජෝතිපාලේ මානවේ අද්දමාසෝප සම්පන්නේ වේහලින්ගේ යතහා විරන්තං විහෙරෙත්වා යේන බාරාණසේ තේන චාරිකං පක්ඛාමි අනුකුම්බේන චාරිකං කරමානෝ යේන බාරාණසේ තදවසරේ තත්‍ර සුදං ආනන්ද කස්සකෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ බාරාණසියං විහෙරති ඉසිපතනේ මිගදායේ අස්සෝසිකෝ ආනන්ද කිකී කාසි රාජා කස්සපෝ කිර භගවා අරහං සම්මා සම්බුද්ධෝ බාරාණසින් අනුප්පත්තෝ බාරාණසියං විහෙරති සිපතනේ මිගදායේති අතකෝ ආනන්ද කිකී කාසි රාජා භද්‍රානි භද්‍රානි යානානි යෝජා පෙත්වා බද්දරං යානං අබිරහෙත්වා බද්දරේහි බද්දරේහි යානේහි වාරාණසීයානී ආසේ මහතා රාජානෝ භාවේන කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං දස්සනාය යාවතිකායානස්ස භූමි යානේන ගන්त्वा යානාපච්චෝ රෝහිත්වා පත්තිකෝව යේන කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ තේනුපසංකමි උපසංකමෙත්වා කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නං කෝ ආනන්ද කිකින් කාසේ රාජානං කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ධම්මියා කතාය සන්දස්සේසේ සමාදපේසේ සමුත්තේජේසේ සම්පහන්සේසේ අතකෝ ආනන්ද කිකේ කාශි රාජා කස්සපේන භගවතා අරහතා සම්මා සම්බුද්දේන ධම්මියා කතාය සන්දස්සිතෝ සමාදපිතෝ සමුත්තේජිතෝ සම්පහන්සිතෝ කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං ඒතදවෝච අදිවාසේතු මේ බන්තේ භගවා ස්වාතනාය බත්තං සද්ධින් බික්ඛු සංඝේනාති අදිවාසේසිකෝ ආනන්ද කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ තුන්හි භාවේන අතකෝ ආනන්ද තිකේ කාසි රාජා කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අදිවාසනං විදෙත්වා උට්ඨායාසනා කස්සපම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පක්ඛාමි අතකෝ ආනන්ද කිකේ කාසි රාජාත් තස්සාරත්ත්‍ය අච්චයේන සකේ නිවේසනේ පනේතං ඛාදනීයං භෝජනීයං පටියා දාපෙත්වා පණ්ඩෝ මුටිකස්ස ශාලිනෝ විචිත කාලකං අනේක සෝපං අනේක ව්‍යංජනම් කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාලං ආරෝචාපේසී කාලෝ බන්තේ නිට්ඨිකං බත්තන්තේ අතකෝ ආනන්ද කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය යේන කිකිස්ස කාසිරඤ්ඤෝ නිවේසනන්තේන උපසංකමේ උපසංකමෙත්වා පඤ්ඤත්තේ ආසනේ නිසේදේ සද්ධෙන් බෙක්කො සංඝේන අතකෝ ආනන්ද සිකේකාසි රාජා බුද්ධ පමුඛං වික්ඛු සංඝං පනේතේන පහදනීයේන භෝජනීයේන සහත්තා සන්තප්පේසේ සම්පවාරේසේ අතකෝ ආනන්ද චිකේ කාශි රාජා කස්සපම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං බුත්තාවෙන් ඕනිතපත්ත පාණෙන් අඤ්‍යතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නෝ කෝ ආනන්ද චිකේ කාශි රාජා කස්සපම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං ඒතදවෝච අදිවාසේතු මේ බන්තේ භගවා බාරාණසියං වස්සා වාසං ඒව රූපං සංඝස්ස උපට්ඨානං භවිෂති තී අලං මහරජ අදිවොත්තෝ මේ වස්සා වාසෝති ဒုတိယံ පිකෝ ආනන්ද තේයාලං තතියම්පිකෝ ආනන්ද කිකී කාශිරාජා කස්සපම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං ඒතදවෝච අදිවාසේතු මේ බන්තේ භගවා බාරාණසියං වස්සාවාසං ඒව රූපං සංඝස්ස උපට්ඨානං භවිස්සතේති අලං මහරජ අදිවුත්තෝ මේ වස්සාවාසෝති අතකෝ ආනන්ද චිකිස්ස කාසිරඤ්ඤෝ නමේ කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ අදිවාසේති බාරාණසියං වස්සාවා සම්ති අහුදේව අඤ්ඤතත්තම් අහුදෝමනස්සම් අතකෝ ආනන්ද චිකේ කාසිරාජා කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං ඒතදවෝච අත්තිනුතේ බන්තේ අඤ්ඤෝ කෝචේ මයා උපට්ඨාක තරෝති අත්ති මහරජ වේහලින්ගං නාම ගාම නිගමෝ චත්ත ගටේකාරෝ නාම කුම්භකාරෝ සෝමේ උපට්ඨාකෝ අග්ගෝ පට්ඨාකෝ තුයිහං කෝපන මහරජ නමේ කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ අදිවාසේති වාරාණසියං වස්සාවාසන්තේ අත්තේ අඤ්ඤතත්තං අත්ථේ දෝමනස්සං තයිදං ගටේ කාරේ කුම්භකාරේ නත්තිච නච භවිෂ්‍යති ගටේ කාරෝ කෝ මහරජ කුම්භකාරෝ බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝ ඝටේකාරෝ කෝ මහරජ කුම්භකාරෝ පානාතිපාතා පටිවිරතෝ අදින්නා දාන පටිවිරතෝ කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ මුසාවාදා පටිවිරතෝ සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ ගටේකාරෝ කෝ මහරජ කුම්භකාරෝ බුද්දේ අවේච්ඡප්පසාදේන සමන්නාගතෝ ධම්මේ අවේච්ඡප්පසාදේන සමන්නාගතෝ සංඝේ අවේච්ඡප්පසාදේන සමන්නාගතෝ අරියකන්තේ හේ සීලේ හේ සමන්නාගතෝ ගටේකාරෝ කෝ මහරජ කුම්භකාරෝ දුක්ඛේ නික්ඛංකෝ දුක්ඛ සමුදයේ නික්ඛංකෝ දුක්ඛ නිරෝධේ නික්ඛංකෝ දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය නික්ඛංකෝ ගටේකාරෝ කොහොම මහරජ කුම්භකාරෝ ඒකබත්තිකෝ බ්‍රහ්මචාරේ ශීලවා කල්යාණ ධම්මෝ ගටේකාරෝ කොහොම මහරජ කුම්භකාරෝ නික්ඛිත මනිසවන්නෝ අපේත ජාත රූප රජතෝ ගටේකාරෝ කෝ මහරජ කුම්භකාරෝ පන්නමුසලෝ නසහස්සා පඨවින් කනතේ යං හෝති කූල ඵලොග්ගං වා යෝ හෝති මෝසේ කුක්ඛාරෝ වා සංඛාජේන ආහාරෙත්වා භාජනං කරෙත්වා ඒවමාහ එත්ථ යෝ ඉච්ඡති තණ්ඩුල පටිබස්ථානි වා මොග්ග පටිබස්ථානි වා කලාය පටිබස්ථානි වා නික්ඛේපෙත්වා යං ඉච්ඡති සංහරතෝති ගටේකාරෝ කෝ මහරජ කුම්භකාරෝ අන්ධේ ජින්නේ මාතාපිතරෝ පෝෂේති ගටේකාරෝ කෝ මහරජ කුම්භකාරෝ පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පරික්ඛයාම් ඕපපාතිකෝත්ථත්ත පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝකා ඒකමිදාහං මහරජ සමයං වේහලින්ගේ ගාමනිගමේ විහරාමේ අතක්වාහන් මහරජ පුප්පන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය යේන ගතේ කාරස්ස කුම්භකාරස්ස මාතා පිතරෝ තේනුපසංකමින් උපසංකමිත්වා ගතේ කාරස්ස කුම්භකාරස්ස මාතා පිතරෝ ඒතදවෝ චන් හන්දකෝනුකෝ අයං බග්ගවෝ ගතෝතේ නික්ඛන්තෝ කෝතේ බන්තේ උපට්ඨාකෝ අතෝ කුම්භියා ඕදනං ගහෙත්වා පරියෝගා සෝපං ගහෙත්වා පරිභුඤ්ජාති අතක්වාහං මහරජ කුම්භියා ඕදනං ගහෙත්වා පරියෝගා සෝපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උත්ථායාසනා පක්ඛාමින් අතකෝ මහරජ ගටිකාරෝ කුම්භකාරෝ යේන මාතාපිතරෝ තේනුපසංඛමේ උපසංඛමේत्वा මාතාපිතරෝ ඒතද වෝච කෝ කුම්භියා ඕදනං ගහෙත්වා පරියෝගා සෝපං ගහෙත්වා පරිබුංජිත්වා උත්ථායාසනා පක්ඛන්තෝති කස්සපෝතාච භගවා අරහං සම්මා සම්බුද්ධෝ කුම්භියා ඕදනං ගහෙත්වා පරියෝගා සෝපං ගහෙත්වා පරිබුංජිත්වා උට්ඨායාසනා පක්ඛන්තෝති අතකෝ මහරජ ගටිකාරස්ස කුම්භකාරස්ස ඒතද හෝසි ලාභවතමේ සුලද්ධං වතමේ යස්ස මේ කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ එවං අවිවිස්සත් හෝති අත කෝ මහරජගතේ කාරං කුම්භකාරං අද්ධමාසම්පේතේ සුඛං නවිජහේ සත්තාහං මාතා පිතුන්නම් ඒකමිදාහං මහරජ සමයං තත්තේව වේහලින්ගේ ගාමනිගමේ විහරාමි අතක්වාහං මහරජ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය යේන ගටේකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරෝ තේනුප සංඛමෙන් උපසංඛමෙත්වා ගටේකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරෝ ඒතදවෝ චන් හන්දකෝනකෝ අයං භග්ගවෝ ගතෝති නික්ඛන්තෝ කෝතේ බන්තේ උපට්ඨාකෝ අතෝ කලෝපියං කුම්මා සංගහෙත්වා පරියෝගා සෝපං ගහෙත්වා පරිභුඤ්ජාති අතක්වාහං මහරජ කලෝපියා කුම්මා සංගහෙත්වා පරියෝගා සෝපං ගහෙත්වා පරිබුංජිත්වා උට්ඨායාසනා පක්ඛමින් අතකෝ මහරජ ගතේකාරෝ කුම්භකාරෝ යේන මාතා පිතරෝ තේනුපසංකමේ උපසංකමෙත්වා මාතා පිතරෝ ඒතදවෝච කෝකලෝපියා කුම්මා සංගහෙත්වා පරියෝගා සෝපංගහෙත්වා පරිභුංජිත්වා උට්ඨායාසනා පක්ඛන්තෝපි කස්සපෝතාච භගවා අරහං සම්මා සම්බුද්ධෝ කලෝපියා කුම්මා සංගහෙත්වා පරියෝගා සෝපංගහෙත්වා පරිභුංජිත්වා උට්ඨායාසනා පක්ඛන්තෝති අතකෝ මහරජ ගටේකාරස්ස කුම්භකාරස්ස ඒතද හෝසි ලාභවතමේ සුලද්ධං වතමේ යස්සමේ කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ එවං අබේ විස්සත් හෝති අතකෝ මහරජ ගටේකාරං කුම්භකාරං අද්ධමාසං පීතේ සුඛං නවිජහේ සත්තාහං මාතා පිතුන්නම් ඒකමිදාහං මහරජ සමයං සත්තේව වේහලින්ගේ ගාම නිගමේ විහරාමි තේන කෝපන සමයේන ගන්ධ කුටි ඕවස්සති අතක්වාහං මහරජ බික්ඛු වාමන්තේසින් ගච්ඡත බික්ඛවේ ගටේ කාරස්ස කුම්භකාරස්ස නිවේසනේ තිනං ජානාතාති එවං බුත්තේ මහරජ වික්ඛෝ මං ඒතදබෝචුන් නත්තිකෝ බන්තේ ගටේකාරස්ස කුම්භකාරස්ස නිවේසනේතිනං අත්තිච ඛාස්ස ආවේසනං තිරච්ඡදනන්තේ ගච්ඡත වික්ඛවේ ගටේකාරස්ස කුම්භකාරස්ස ආවේසනං උත්තිනං කරෝතාති අතකෝතේ මහරජ බික්ඛෝ ගටේකාරස්ස කුම්භකාරස්ස ආවේසනං උත්තින මකංසු අතකෝ මහරජ ගටේකාරස්ස කුම්භකාරස්ස මාතා පිතරෝ බික්ඛෝ ඒතදවෝ චුන් කේ ආවේසනං උත්තින්නං කරොන්තේ තේ බික්ඛෝ බගිනේ කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගන්ධ කුටි ඕවස්සති තී හරත බන්තේ භද්‍ර මුඛාතේ අතකෝ මහරජ ගටිකාරෝ කුම්භකාරෝ යේන මාතා පිතරෝ තේනුපසංඛමේ උපසංඛමේत्वा මාතා පිතරෝ ඒතදවෝච කේ ආවේසනං උත්තින මකංසෝති බික්ඛෝ තාත පස්සපස්ස කිර භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගන්ධ කුටි ඕවස්සති තී අත හෝ මහරජ ගටේකාරස්ස කුම්භකාරස්ස ඒතද හෝසි ලාභවතමේ සුලද්ධං වතමේ යස්සමේ කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ එවං අබිවිස්සත් හෝති අතකෝ මහරජ ගටේකාරං කුම්භකාරං අද්ධමාසම් තේතේ සුඛං න විජහේ සත්තාහං මාසා පිතුන්නං අතකෝ තං මහරජ ආවේශනං සම්බන්තේ මාසං ආකාශච්ඡදනං අට්ඨාසේ නචාති වස්සේ ඒව රූපෝච මහරජ ගටේකාරෝ කුම්භකාරෝති ලාභාබන්තේ ගටේකාරස්ස කුම්භකාරස්ස සුලද්ධම් බන්තේ ගටේකාරස්ස කුම්භකාරස්ස යස්ස භගවා එවං අබිවිස්සත්තෝති අතකෝ ආනන්ද තිකේ කාසි රාජා ගටේකාරස්ස කුම්භකාරස්ස පංචමස්ථානේ තණ්ඩුල වාහසතානේ පාහේසේ පණ්ඩෝ මුටිකස්ස ශාලිනෝ තදුපියං චේව සෝපේයම් අතකෝතේ ආනන්ද රාජපුරිසා ගටේකාරං කුම්භකාරං උපසංකමෙත්වා ඒතදවෝචුන් ඉමානිතේ බන්තේ පංචමත්ථානේ සණ්ඩුල වාහ සතානේ කිකිනා කාසිරාජේන පහිතානේ පණ්ඩු මුටිකස්ස ශාලිනෝ තදුපියංච සෝකේයම් තානි බන්තේ පතිගන්හාතෝතේ රාජා කෝ බහුකිච්ඡෝ බහුකරණීයෝ අලම්මේ රඤ්ඤෝව හෝතුති සියාකෝ පනතේ ආනන්ද ඒවමස්ස අඤ්ඤෝ නෝන තේන සමයේන ජෝතිපාලෝ මානවෝ අහෝසීති නකෝ පනේතං ආනන්ද ඒවං දක්ඛබ්බං අහං තේන සමයේන ජෝතිපාලෝ මානවෝ අහෝසින්තේ ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අබිනන්දේති ගටේකාර සොත්තං පඨමං